වෙනවා. අපි ඒක ඔබට පෙන්වුවා. මේ දේශනා අධ්‍යයනය කරන හැමෝටම නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. සමාජයේ තියෙන සියලු දෘෂ්ටි කුඩු වෙලා යනවා. ඇත්තම කිව්වොත් මේ මග යන ඒ මහ පොළවේ පස් වගේ මේ මිත්‍යා දෘෂ්ටියේ වැටෙනකොට නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනෙක් සුගති පරායන වෙනවා. ඒ සියලු දුකෙන් මිදෙනවා. ඉතින් මේ ඇස් ඇත්තෝම දකිත්වා කියන්න සුදුසුයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ පස්වග තවුසන්ට දේශනා කරපු පුබ්බේ අනුසුතේ ධම්මිසු කියන පෙරණැසු විරු දහම තුල අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක පේනනවා. සාස්වතයත් උත්තේජයත් කියන වචන දෙකෙන්. ඔබේ වචන දෙක නිසා එක ගලප ගන්න බැරුව ඉන්නවා. හැබැයි සාස්වතයත් උත්තේජයත් කියන්නේ ඇත නැත අන්තවලින් මිදුණු දහමක්මයි. මොකද්ද මේ කියන්නේ? දෙයක් කියලා ගත්තොත් තියනවා කියලා එක ඇත ඇත නැත අන්තවලටයි තියෙනවා. හැබැයි දෙයක් කියලා දෙයක් නැත්තම් ඇත නැත අන්තවලින් මිදෙනවා. අපි හිතන දේවල් බාහිර නැති බවයි මේ කතාව. අපි සිතන්නේ. අපි හිතනවා මේ පුටුව, මේ මේසෙකි, මේ ඇඳ, මේ අඹගා, මේ නාගා. අඹගා කිව්වේ නෑ අඹගා කියලා. නාගා කිව්වේ නෑ නාගා කියලා. ඔබ දන්නවා මෙතන විදේශිකයෙක් හිටියොත් ඔව් ඉංග්‍රීසි ජාතිකයෙක් නම් ඔහු කියන්නේ ටේබල්, චෙයා වෙනින් શબ્ද. චීන ජාතිකයෙක් හිටියොත් චාන් චීන් කියලා වෙනින් શબ્ද. ඒ වගේම ඉන්දියන් ජාතිකයෙක් හිටියොත් තවත් શબ્ද දානවා. මේ શબ્දය කියන්නේ භාෂාව කියන්නේ සත්‍යයක් නෙමෙයි. එහෙනම් එළියේ මේස පුටු ඇඳන් කියලා දෙයක් නැහැ. ඒ ශබ්ද වර්ණ එකතු වුණු දෙයක් තියෙනවා කියලා ගත්ත කම්මයි ආත්ම දිට්ඨිය. දෙයක් තියෙනවා නම් එතන ඒකමයි ආත්මයක් කියන්නේ. ඒ දෙයක් බවට දැනෙන දැනීමයි ආත්මීය දැනීම. බොහෝ අයට වැටහෙන්නේ නැහැ මේ යාරුපේ නන්දි තදුපාදාරම් බහෝ කියපු මෙන්න මේ ධර්ම පරයය. මෙතන අභිනන්දති අභිවදිති අධ්‍යෝසය තිට්ඨති කියන එක තියෙනවා. ඒ බැස ගන්නවා කියන එකයි. ඒ අරමුණේ බැස ගන්න. ඒ අරමුණේ අරමුණේ මේ බල ගැන්වෙනවා කියන එකයි. අභිනන්දති අභිවජති අජ්ජෝසාය. මෙතන පෙරපසු නොවි සිද්ධවන සිද්ධිය. එතනමයි තණ්හාව දෙයක් කිව්වොත් එතනමයි ඇලීම, එතනමයි වටිනාකම, එතනමයි තණ්හාව, එතනමයි උපාදාන, එතනමයි ජාතිය. එහෙනම් දෙයක් කියලා දැනෙන තැන මේ පුංචි දරුවාට ඒ තිබුණ නැති බව. ඒකයි අපි පෙන්වුවේ පුබ්බේ නවාසානුසය ඥානෙ නැතුව පෙරසිට කදපිලුවේ දකින් නැතුව ඒ යට ගිය දවස අපේ හිතේ තිබුණා සුදුරෙදි කඩක් කියන තැනට ගියේ නැතුව අන්න ඒ සුදුරෙදි කඩ කිල්ටු වෙන හැටි දන්නේ නැතුව අන්න එයාට යෝනිසෝ මනසිකාරතව කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ත්‍රිවිද්‍යා නැතුව කිසි කෙනෙක් නිවන් දකින්නෙත් නැහැ. සමහර අය මේ කෑල්ලෙන් කෑල්ල අල්ලගෙන තනින් තනින් අල්ලගෙන හිතන් ඉන්න ආ මේ සිත ඒ අතීත සිත මේ සිත අනාගත සිතක් දැන් මේ සිත වර්තමාන සිතේ දැන් අතීතයේ ගිහිල්ලා ඉවරයි අනාගතයේ ගිහිල්ලා ඉවරයි දැන් මෙතන නිවන් දකි කියලා. එහෙම දෙයක් සිද්ධ වෙන්නෙත් නැහැ. ඒකට හේතුවත් මේ යෝනිසෝ මනසිකරෝති කියන එක නැතිකමයි. අද මේ උත්සාහ කිරීම අපි අගය කරනවා. දැන් මේ දේශනා අහනවා ගොඩක් අය. භික්ෂුන් වහන්සේලා පවා අහනවා ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා පවා ඔවුන්ගේ වැරදි හදාගන්න උත්සාහ කරනවා. ඔවුන් මේවා අධ්‍යයනය කළා. ඔවුන් ඒවා ඔවුන්ගේ දේවල් විදිහට කියන්න උත්සාහ කරනවා. ඒ ඔබගේ ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ ඒ ඒ තියෙන තණ්හාවේම තවත් එක් කොටසක්. ඒ ඔබගේම ආත්ම දෘෂ්ටිය තුලයි සිද්ධ වෙන්නේ. නමුත් ඔබගේ ආත්ම දෘෂ්ටිය ගිලිහුණු තැන ඔබේ ආර්ය භූමියට ප්‍රවේශ වෙයි නම් ඔතන කෙනෙක් නැති බව දකිනවා. නාම රූප වලින් ඔබ ඉවත් වෙනවා. අන්න එදාට ඔබ ඔය ඔබව ඉස්පතු කරගෙන කියන දහමක් නෙමෙයි කියන්නේ. කෙනෙක් පුජ්‍යලයක් මුදුන වෙන්න දඟලන දහමකුත් නෙමෙයි කියන්නේ. සත්‍ය ධර්මයක් ලෝකෙට හෙළි කරනවා. ඒ තුල ආත්ම කතාවක් නැහැ. සත්ව පුජ්‍යල කතාවක් නැහැ. නාම රූප කතාවක් නැහැ. Tamange රූපේ දාගෙන දඟලන්න උත්සාහ කරන්නේ නැහැ. මම රහත් කියලා බැබලෙන්න උත්සාහ කරන්නේ රහතුන් ගිය මග කියලා මගක් නොදන අය රහත් මගක් ගැන කතා කරන එක නවතිනවා. අන්න එදාට නිර්මල ශ්‍රී සද්ධර්මය එළියට එනවා. ඒ තාක් ඔබ ඉන්නේ අර ලිම් මැඩියා ඉන්නා වගේ ඔබ තාම මේ සත්‍ය අවබෝධයක් නැති නිසා ඔබට මේ ප්‍රසාරිත මනසක් නැහැ. ඔබට මේ සත්‍ය හෙලි කරගන්න බෑ. නමුත් ඔබ උත්සාහ කරන අනිත්‍ය අතර පිබිදෙන්න මේ සත්‍ය අවබෝධ වගේ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. සත්‍ය අවබෝධ කළාම කෙනෙක් හමු වෙන්නේ නැහැ. කෙනා නැතිවීමමයි සත්‍ය අවබෝධය තුළ සිද්ධ වෙන්නේ. එහෙමනම් කාවද ඉස්මතු කරන්න? ඉස්මතු කරන්න කෙනෙක් නැහැ. ඔබ බලන්න අපි නාමයක් දාන්නේ අපි රූපයක් දාන්නේ නැහැ. අපි කෙනෙක් ඉස්මතු කරලා නැහැ. ඇයි අපි කියනවා ආර්යයන්ව සමානයි කියලා. ආර්ය භූමිය දෙන්නෙක් නැහැ කියනවා. ආර්ය භූමිය දෙන්නෙක් නැහැ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා කියන එක නෙමෙයි. ආර්ය භූමියේ සත්‍යේ පුජ්‍යලයක් නැහැ. සියල්ල සමානයි. ඔකට කියන්න පුළුවන් ඔබේ මේ භාෂාවේ අනුවණන් සබහා දහම බවට පත් වෙනවා කියලා. නමුත් එහෙම දෙයක්වත් නැහැ. ඒ තරම් මේ නිර්මලයි. ඉතින් අන්න එතනයි යෝනිසෝ මනසිකරෝති කියලා කිව්වේ. මෙන්න මේ අනාත්ම ධර්මයේ හමුණු කෙනා අන්න යෝනිසෝ මනසිකරෝති කියන තැන ඉඳගෙන මෙන්න මේ අන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මේ මේ සක්බ්‍ර සබ්‍රහ්මචාර්යාවේ යෙදේ නම් ඵල සමාපත්තියට වැටෙනවා කියලා ලැබෙනවා කියන මේ භූමිජ තෙරුන් වහන්සේ මේ මේ ජයසේන රාජකුමාරයාට දේශනා කරනවා. ඒතර බුදුන් වහන්සේ බැහැ දැකලා මේ භූමිජ තෙරුන් වහන්සේ මේ කාරණාවම මේ කියපු දේ හරිද කියන එක සනාත කරගන්න මේ කාරණා බුදුන් වහන්සේට පැහැදිලි කරනවා. වහන්ස කිම මෙසේ දේශනා කිරීම දැන් බුදුන් වහන්සේට ඒක පවසනවා. එවං පුට්ටෝ එවං ව්‍යාකර ව්‍යාකර මනෝ උත්තවාදී දැන් භගවතෝ හෝමි නච භගවන්තං අබුතේන අභව්විකාමි. එතකොට මම භාග්‍යවතුන් වහන්සේට අභවයෙන් චෝදනා කළා වෙනවා මේ කාරණාව මගේ අතින් වරදක් සිදු වුණා නම් කියන එක මෙන්න මේ භූමිජ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගෙන් සමාව ආයදීන්නාසේ ඒ වරදක් නම් සමා වෙන ස්වාමීනි කියන ආකාරයට මෙතනදී කාරණා ඉස්මතු කරනවා මෙන්න මෙලෙස පැවසුවා කියලා මේ සිද්ධිය කියනවා කිව්වම බුදුන් වහන්සේ මෙලෙස ඊට පිළිතුරු දෙනවා භූමිජ ඒකාන්තයෙන් තොපි මෙසේ විචාරණ ලද නම් ඒ ප්‍රකාශ කරන්න වූ නම් උක්තවාදීය ඒසේමය මට අභූතයෙන් නොකරන්නාය චෝදනා නොකරන්නාය ධර්මයට අනුධර අනුගතය එතකොටද මෙසේ ප්‍රකාශ කිරීම එතකොට කරන්නා වූ යම් කිසු එතකොට බුදුන් වහන්සේ මෙය සනාත කරනවා බුදුන් වහන්සේ පිළිගන්නවා බුදුන් වහන්සේ ඒ භූමිජ තෙරුන් වහන්සේ දේශනා කරපු කාරණාව සත්‍ය බව ප්‍රකාශ කරලා එමයි මහණෙනි කියන්නාසේ එය අනුමත කළා ඊට පස්සේ ඊට තවත් බුදුන් වහන්සේ උපමාගෙන දක්වනවා. එතකොට බුදුන් වහන්සේ එතනදී මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. භූමිජ මිත්‍යා දෘෂ්ටික වූ මිත්‍යා සංකල්ප ඇති මිත්‍යාවක් ඇති මිත්‍යා කර්මාන්ත ඇති මිත්‍යා ආජීව ඇති මිත්‍යා වායාම ඇති මිත්‍යා ස්මූර්තිය ඇති මිත්‍යා සමාධිය ඇති යම් කිසි මහාන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද ඔහු ආසා කර හෝ ආසා නොකොට හෝ බඹසර කෙරෙත් නම් ඒ ඵල සම අධිගමයට අභව්‍ය සිදුවන්නේ නැහැ භූමිජයන කියලා අනාසා ආශ්‍රව නොකටත් බඹසර වැඩයිද ඒ සිදුවන්නේ නැහැ කියන එක අභව්‍යයි කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට යේහි කේවි භූමිජ ඒක සූත්‍රය තුලින්ම බැලුවොත් සමනාවා බ්‍රාහ්මනාවා මිච්ඡා දිට්ඨිනෝ මිච්ඡා සංකප්පා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්තා මිච්ඡා ආජීවා මිච්ඡා වායාම මිච්ඡා සම සති මිච්ඡා සමාධිනෝ තේ ආස ආස වෙම්පි කරිත්වා බ්‍රහ්මචර්යං චරයන්ති අබ්බහබ්බා පලස්ස අධිගමයි. එතකොට මිත්‍යා මිත්‍යා දැන් ඔබ දන්නවා බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මිත්‍යා අදිට්ඨියයි සම්මා අදිට්ඨියයි. දැන් සම්මා අදිට්ඨිය කියන්නේ මේ බුද්ධ දර්ශනය අවබෝධය බුද්ධ දර්ශනය සමාජයට ගිලිහිලා තියෙන්නේ. ඔබ දන්නවා මේ යුගයේ වන විට භික්ෂුන් වහන්සේලා විවිධාකාර විදිහට ධර්මයේ කියලා ලොකු සිවුරු දාගෙන ලොකු තෙරවරු විදිහට කියන ගියාට උන්ට ධර්මාබෝධයක් නැහැ. ඔබ රැවටෙනවා පමණයි. ත්‍රිපිටකාචාර්ය වෙන්න පුළුවන්, රාජකීය පඬිත වෙන්න පුළුවන්. ওই බුදු සමයේවත් නැති දේවල් දැන් එල්ලගෙන තියෙන්නේ. ඇත්තටම වුන් ධර්මයේවත් අවබෝධයක් නැහැ. පිරිසුදු මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන ඔවුන් මේ දේශනා කරන්නේ. එයයි භයානක. ඒක සමාජයට ව්‍යසනයක් වෙනවා. ඔබ ධර්මයේ පිරිසිදුව ඉස්සලම අවබෝධ කරගන්න. ඔබ ප්‍රත්‍යක්ෂතාවය තුළ ධර්ම දේශනා කරන්න. එහෙම නැති වුණොත් ලොකු ව්‍යසනයක් විනාශයක් මේ බුදුදහමේ ඇත්තටම ඒ ඒ බුදු ඒ ගෞතම බුද්ධ ශාසනයේ අවසාන තිත තියෙන අර සංඝා ඝාට කියන භික්ෂුන් වහන්සේලා ගොඩට ඒ වැටෙන්නේ. මේ ශාසනය විනාශ වෙන්නේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීම තුලයි භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ අධර්මයේ ධර්මයේ විදිහට අධර්මයේ දේශනා කිරීම තුලයි ශාසනය විනාශ වෙන්නේ කියලා බුදුන් වහන්සේම අනාගත බය සූත්‍රවල ආනි සූත්‍රවල මනාකොට උදාහරණ සහිතව ගෙන හරපානවා. ඒ ඔබට දකින්න ලැබෙනවා. ඉතින් බුදු සමය තුල අපිට දකින්න ලැබෙනවා බුදුන් වහන්සේ පවා සංඝයා වහන්සේලා ධර්මයේ දේශනා කරනකොට නුඹලා බණ කියන්නේ මා කී වාක්‍යයද කියලා අසනවා. නැත ස්වාමීනි අප දේශනා කරන්නේ අපට ප්‍රත්‍යක්ෂ වුණු ධර්මයේ ස්වාමීනි කියලා. අන්න එතකොට සාදු සාදු මහණෙනි එයයි වේයුත්තේ කියනවා. ඔබ ධර්ම දේශනා කරන්නේ කෙසේද? බුදුන් වහන්සේ මෙසේ කිව්වා, මෙසේ කිව්වා, මෙසේ කිව්වා කියලා අර පොතේ මෙහෙම තියෙනවා, මේ පොතේ මෙහෙම තියෙනවා කියලා. ඔබ කරන්නේ විශ්වාසයක් ඇදහිල්ලක්. ඒ බුදුදහමට පටහැනේ. බුදුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් දේශනා කරන්නේ. ඔබට සාන්දිටික නම් ඔබට ප්‍රත්‍යක්ෂ නම් පමණක් දේශනා කරන්න කියලයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. නැතු ඔබට මේ බබලෙන්න ඕන කමට, බෙල්ලේ මල් මාලා දා ගන්න ඕන කමට මේ මේ ඔබ මේ කරන ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන් කරන ඒ දෘෂ්ටිගත මානසිකත්වයෙන් තවත් මේ මේ බබලෙන්න මේ තණ්හාවක් හදාගෙන කරන මේ ධර්මයේ දේශනා කරන්න බෑ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන මේ ධර්මයේ දේශනා කරන්න අනේක අතිශයින් භයානකයි. ඔබටත් එය බොහොම ඒ ඵල විපාක ඒ භයානක ඵල විපාක අත්වන්න හේතු වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන මේ ධර්මයේ තුල ධර්මයේ නොවන දෙයක් ධර්මයේ විදිහට දේශනා කිරීම තුල ඔබට ප්‍රත්‍යක්ෂ නැති වෙන්න පුළුවන්. ඔබට අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඔබ තාම ਬਾගෙට මේ හදාරලා වෙන්න පුළුවන්. ඔබට තාම නිට්ඨාවක් නැති වෙන්න පුළුවන්. ඔබ කරන මිත්‍යා දෘෂ්ටිය තුළ ඔබ රූපේ බාහිරින් හොයනවා. ඔබ රූපේ ඇත්ත කරගෙන කතා කරනවා. ඔබ හිතනවා මේ පදාර්ථවල තියෙන්නේ කියලා. මේ පදාර්ථවල ඔබ හොයන දෙයක් නෙමෙයි. මේ චිත්තේන නියති ලෝකේ සංඛාර ලෝකයක් ගැන බුදුන් වහන්සේ කතා කරද්දී ඔබ පදාර්ථවල ලෝකයක් ගැන බාහිර තියෙන ලෝකයක් ගැන කතා කරන්නේ. ඔබ කරන්නේ ධර්මයේ විකෘති කිරීම. සැබෑම ධර්ම විකෘතිකය වෙන්නේ මේ යුගයේ ප්‍රසිද්ධ මාධ්‍යවල ඒ ප්‍රසිද්ධියේ පිළිගත් විකෘති ධාරීන් බණ කියවීමයි. ඒ පිළිගත් විකෘති ධාරී. ඒ කියන්නේ මේ යුගයේ ඔබ මේ ප්‍රසිද්ධියේ ගොඩක් වෙලාවට ඔබට බොහෝ දුරට අහන්න ලැබෙන්නේ ප්‍රසිද්ධියේ හැමෝම පිළිගත් දෙව්දත්ගේ ශාසනය වගේ එකක්. ඔබ දන්නවා ඡන්දයක් ඉල්ලනවා චීවරයක් පූජා කරන්න. එතන සැරියුත් හිමිදි හිමියන්ටද දෙව්දත්තද කියලා ඡන්දයක් විමසනවා. ඡන්ද දෙන්නේ දෙව්දත්ත. ඒකට හේතුව දෙව්දත් මලගෙවල් වල යනවා දෙව්දත් හැමතැනම යනවා දෙව්දත් නූල් ගැට ගහනවා දෙව්දත් ඉල්ලුමට සැපෙවුම දෙනවා දෙව්දත් ඒ අයගේ බලාපොරොත්තු වෙන්නේ ලාභ කීර්ති ප්‍රශංසා පමණයි අද ඉන්න භික්ෂුන් වහන්සේලා එතනට වැටිලා ඉන්නේ අන්න ඒ නිසයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසයි දෙව්දත්ගේ ශාසනය වගේ එකක් හැදීගෙන ඇවිල්ලා තියෙන්නේ දැන් බාහිරින් හැම එකම හොයන යනවා. දැන් පිරිසිදු සී සද්ධර්මයේ කෝ එතකොට? ඔබට දර්ශනීයවත් අවබෝධ නැහැ. බුද්ධ දර්ශනීයවත් දන්නේ නැහැ. කුමද්ද මේ බුද්ධ දර්ශනේ අනාත්ම ධර්මයේ කුමද්ද ඔබ කියන්නේ නැහැ. ඔබ ශුන්්‍යත පටිසංයුත දේශනා දේශනා කරන්නේ නැහැ. ඔබට ඒ ගැන අවබෝධයක් නැහැ. ඉතින් ඔබ ඔබගේ අඩුපාඩු සාදා ගන්න. ඒ මහා ව්‍යසනයක් ඔබටම ඔබටම ඔබ විසින් කරගන්නා ව්‍යසනයක් වගේම මුළු සමාජයටම කරන ව්‍යසනයක් වෙනවා. මෙන්න මේ මෙන්න මෙතන බුදුන් වහන්සේ මනාකොට මේකට උපමාගෙන අරපානවා. මේ අයෝනිසෝ මානසිකාරයතේ තුල මේ කරන දේ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන කරන දේ ඇත්තටම ඒ පලාදිගමයකට ලක් වෙන්නේ නැහැ. ඒ පලාදි ඵලයකටපත් වෙන්නේ නැති බව ඒ ඒ කියන්නේ මේ ධර්මයේ තුල ඒ බුදුන් වහන්සේ දෙන උපමා බැලුවොත් බුදුන් වහන්සේ යම්සේ භූමිජ තෙල් කැමති තෙල් සොයන ඒ තෙල් සෙවීමේ හැසිරෙන පුජ්‍යලයේ පසේ වැලි දිය එතකොට මිරිකල අර අපි සාමාන්‍ය විදිහට පෙන්වන උපමාව තමයි වැලි මිරිකලා වතුර ගන්නවා වගේ. වැලි මිරිකලා තෙල් ගන්න බෑ කියන එක බුදුන් වහන්සේ මේ උපමාව ගේනවා. වැලි මිරිකොත් වැලි මිරිකලා තෙල් ගන්න බැරි බව, පස් මිරිකලා තෙල් ගන්න බැරි බව. ඒ වගේම බුදුන් වහන්සේ තවත් උපමාවක් දෙනවා. අගෙන් කිරි එරුවට අගෙන් කිරි එන්නේ නැති බව. මේ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන අයෝනිසෝ මානසිකාර්යය තුල ඉඳගෙන සම් මේ ඒ ධර්මයේ තුල මේ මේ සියලු දුකෙන් මිදින ඒ ඵල සමාධියටපත් වෙන්නේ නැහැ කියප එකයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. බුද්ධ දර්ශනය ගැන අවබෝධයක් නැතිව මේ ධර්මයේ දේශනා කිරීමෙන් සිද්ධ වෙන විනාශය හා සමානම ඒ තුලින් කිසිම ඒ ඒ සුගතියක්වත් සිද්ධවන්නේ නැති බවයි මේ උපමා වලින් ගෙනහැර පාන්නේ. අගෙන් කිරි එදුවට කිරි එන්නේ නැහැ. වැලි විරිකලා වැලි තෙල් ගන්න බැරි බව ඒ වගේම එඬ රූපමාවක් බුදුන් වහන්සේ දෙනවා. ඒ ආ බුදුන් වහන්සේ මෙතනදී උපමා රාශියක් ඉදිරිපත් කරනවා මේ විදිහට අර ගින්න පත්තු කරන්න තෙල් තෙත දඬු දමයිද ඒ ගින්න ඇවිලෙන්නේ නැහැ කියන වගේ වියලි මේ උපමා ටික බුදුන් වහන්සේ ගෙන හරපානවා උපමා රාශියක් ඔබට දකින්න ලැබෙනවා ඉතින් බුදුන් වහන්සේ මේ උපමා ගෙනහැර පාන්නේ පලාදි ගමයට පත් වෙන්නේ නැහැ අයෝනිසෝ මනසිකාරය තුල. මිත්‍යා දෘෂ්ටියේ මේ මිත්‍යා දෘෂ්ටියේ ඉඳගෙන ඒ සක්‍රමචාරීව කටයුතු කරාට ඒ පලාදි ගමයකට ලැබීම සිද්ධවන්නේ නැති බව බුදුන් වහන්සේ මෙතනදී මේ සෑම උපමාවකින්ම ගෙනහැර පානවා. එතකොට යෝනිසෝ මනසිකර යෝනිසෝ මනසිකරෝති කියන කාරණාවත් අයෝනිසෝ මනසිකරෝති කියන කාරණාවත් තමයි මේ භූමි සූත්‍රය තුළ අපිට මේ මනාකොට මෙතන බුදුන් වහන්සේ උපමා ගෙනහැර පාමින් ඉදිරිපත් කරන්නේ. ඉතින් අවසානයේදී මෙතන මේ විදිහට මේ උපමා ටික අපි බොහොම බොහොම දල වශයෙන් පැහැදිලි කරේ. ඔබට මේ අර්ථය පමණයි වැදගත් වෙන්නේ. නමුත් මේකේ දීර්ඝව ඒ ගැන පැහැදිලි කරනවා. අගෙන් කිරි ගන්න බෑ, වැලි මිරි කළා තෙල් ගන්න බෑ. ඒ වගේම තෙත දර දාලා මේ ගින්නක් කවුලන්න බෑ. මේ වගේ සිද්ධ වෙන්නේ නැති බව ඒ භ්‍රමචාරයාවේ යෙදුනට ඒ කියන්නේ පැවිදි වෙලා භික්ෂුවක් විදිහට කටයුතු කරාට ඒ මිත්‍යා දෘෂ්ටිය නං ඉන්නේ ඒකෙන් පළක් නැති බව ඒ ඒ ඒ තුල අර ඵල නැති බව තමයි උපමා වලින් පෙන්වන්නේ. ඉතින් මෙතන සම්මා දිට්ඨිය ඊටාම වැදගත්. මේ සම්මා දිට්ඨිය අඳුන ගන්නවා. අද මේ පොත් ලියලා තියෙන විශාල ප්‍රමාණය මේ දහම් පාසල් පිරිවෙනල උගන්වන්නේ සම්මා දිට්ඨිය කියලා ඒත් මිත්‍යා දිට්ඨියමයි. ඉතින් මේක මහා අපරාධයක් මේ සිද්ධ වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් අනාවබෝධයයි මේකට හේතුව. සම්මා දිට්ඨිය කුමක්ද කියලා අඳුර ගන්න බැරි වීම. මෙතන අනාත්ම ධර්මය අඳුර ගන්න බැරි වීම. හේතුඵල ධම දේශනා කිරීමට අදක්ෂ වීම. හේතුඵල ධම අවබෝධ කර ගැනීමට තියෙන අදක්ෂකම. මේ යුගයේ ශාසනය පිරිහීමට විනා විනාශයට විශාලම හේතුවයි. ඇත්තටම ඔවුන්ම කියන අවසානයේ මේ යුගයේ නිවන් දකින්න බෑ. දිව්‍ය ලෝකෙ ගිහින් නිවන් දකින්න පුළුවන් කියලා. මේවා ඇවිල්ලා ඇත්තටම කටමැද දෙඩවිලි පමණයි. ඇත්තටම කිව්වොත් මේවා මේ දෙව්දත්ගේ ශාසනය වගේමයි අපිට පේන්නේ. මේ හදාගෙන තියෙන කෝම්බැට්ටිය, කුරුම්බැට්ටිය හරියන්නේ නැහැ. මේක මිත්‍යා දෘෂ්ටියට රජ කරන යුගයකට අපි ඇවිල්ලා තියෙනවා. මේ මෙවන් යුගයක මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දේශනා කිරීමත් ඔවුන්ට විසකට අනු අනුනෝ වගේ ඇසේ. ඔවුන් ඒක නිසා ඉත්තාමත්ම අර අර තමන්ගේ නොහැකියාව තමන්ගේ ඒ මිත්‍යා දෘෂ්ටිය වහගන්න පුදුමාකාර විදියට අර යන්තම් හෝ ඉස්මතු වී එනවනම් ඒ සත්‍යය යට ගහන්න වුන් ක්‍රියා කරනවා. හරියට දෙව්දත් වගේ ක්‍රියා කරනවා. ඒක අතිශයින්ම අතිශයම ලැජ්ජා සහගතයි. ඇත්තටම ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නව පමණක් නෙමෙයි. ඔබ සම්මා දිට්ඨිය වසන්න ක්‍රියා කරනවා කියලා අපි ඔබට ඇත්තටම ඒක බොහොම ඒ දේ කරන්න එපා. භික්ෂුවක් විදියට ඒක හොඳම නෑ. භික්ෂුන් වහන්සේලා සම්මා දිට්ඨිය තුළ කටයුතු කළ යුතුයි. එහෙනම් ඒ අනාත්ම ධර්මය හඳුනාගත යුතුයි. ඒ සඳහා දැනුගත් භික්ෂුන් වහන්සේලා ඒ සඳහා අවබෝධයක් ඇති භික්ෂුන් වහන්සේලා ඉදිරියට පැමිණිය යුතුයි. ඔවුන් නිහඬව සිටීමෙන් වෙන්නේ අර දෙව්දත්ත අර ඉඩ දුන්නා වගේ. බුදුන් වහන්සේ දෙව්දත්ත ඉඩ දුන්නේ නෑ. බුදුන් වහන්සේ සැරියුත් මුගලන් දෙනම මෙහෙව්වා දෙව්දත්ගේ ඒ මිත්‍යා දෘෂ්ටියට රැවටිලා ඉන්න පිරිසව සම්මා දිට්ඨියට ගන්න. දෙව්දත්කෙන් මුදව ගන්න ධර්මයේ දේශනා කරන්න යොමු කරා. අන්නේ දේ මේ යුගයේ සිදු වෙන්න ඕනි. මේ යුගෙත් යමෙක් මේ ධර්මය අවබෝධ කළොත් ඔහුට ඉන්ද්‍ර කීලයක් වගේ මහා සිංහනාදයක් කළ හැකියි. අතරම අපි මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා සැබෑම ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට අවස්ථාව ලබා දෙන්න. ඒ ධර්මයේ ඉදිරිපත් කරමින් ඒ අනාත්ම ධර්මයේ ඔබට එය හඳුනා ගන්න පහසුයි. ඒ අනාත්ම ධර්මයක්. ඒ තුල ආත්ම කතාවක් නැහැ. ඒ තුල බැබලෙන්න පුජ්‍යලයෝ නැහැ. අන්නේ ධර්මයේ දේශනා කරන අයෙක් ඔබ හඳුනා ගන්න. ඒ ඔබට දැකීම පහසුවක් එතකොට. එහෙනම් ඔබට මේ අනාත්ම ධර්මයේ දේශනා කරන ඒ ඒ සත්‍ය ධර්මයේ ඉස්මතු කරන ඒ මිත්‍යා දෘෂ්ටියේ මිදුණු සම්මාදිට්ඨික භික්ෂුන් වහන්සේලා අපි කියන මේ මාධ්‍ය ආයතන මෙහෙවන අයට හඳුනා ගන්න, හඳුනාගෙන ඔවුන් ඒ ඉදිරිපත් කරන සත්‍ය ධර්මයේ ඉදිරිපත් කරන ඒ සාසනික මෙහෙවරේ යෙදෙන්න. මේ සාසනේ බාහිර තියෙන එකක් නෙමෙයි. ගල් බඳ බඳ හදන එකකුත් නෙමෙයි. මේ සාසනේ කියන්නේ සිතේ තියෙන මෙන්න මේ කාම මේ මේ සිතේ තියෙන මේ දෘෂ්ටියෙන් මිදෙන තැන අවිද්‍යාවෙන් මිදෙන තැන ඒ සිතම සම්මාදිට්ඨියට යොමු වෙන තැන අර අනිමිත්තයි අප්‍රණීතයි ශුන්්‍යතයි කියන අන්න ශාසනයේ සිතක ප්‍රතිපදාව තුලයි සකස් වන්නේ අන්නේ ශාසනයේ සකස් වන්නේ තමන්ගෙම සිතේ බෝධිආංග වැඩෙනවා කියන්නේ බෝධි කියන්නේ බුද්ධ කියන්නේ අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තියයි ඒ චේතෝ විමුක්තියට යන මගයි සම්බෝධි පරායනයි කියලා කියන්නේ එහෙනම් බෝධිආංග වැඩෙනවා කියන්නේ සත්‍තිස් බෝධිපාසික ධර්ම වැඩෙනවා කියන්නේ මේ මොහොතේ සිතට එන අරමුණේ සත්‍ය දකිනම් එහි අනාත්ම ධර්මයේ දකිනම් දෙයක් නැති බව දකිනම් අන්න එයයි සියලු දුකෙන් මිදෙන මඟ. එහෙනම් මේ මඟ දේශනා කළ යුතු වෙනවා. සමාජයේ අවදි විය යුතු වෙනවා. එහෙනම් මේ ප්‍රත්‍යක්ෂතාවය තුළ යමෙක් මේ ධර්මයේ හෙලි කරනවා නම් ඒ ඉස්මතු වෙන්න ඔවුන් කටයුතු කළ යුතු වෙනවා. එහෙම එහෙම අනාත්ම ධර්මයේ දේශනා කරන තමන්ට දැනෙනවා නම් මේ ශුන්‍යත පටිසංයුත්ත දේශනා කියලා අන ශාසනයේ බැබලීමට පිබිදීමට හේතු වෙනවා. එහෙනම් මෙවන් යුගයක ඒ ඊ타ම ඒ ඒ යුතුයකමක් කොට සලකන සලකන්න ඕනි ඕනි කියලා අපි මේ සමාජයෙන්ම ඒ මාධ්‍ය ආයතන මෙහෙවන අයට අපි ඇත්තට මේ කාරණාව පවසන්න කැමතියි. ඇත්තටම හැමෝම අවබෝධයක් ඇති කරගන්න ඕනි. අපි කලබල වෙන්නේ නැහැ. අපි බොහොම ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරනවා. අපි උඩ මේ පණිවිඩය දෙනවා පමණයි. අපි ඒත් නිහතව නිහතමානීව නිහඬව බලා සිටිනවා. ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ හිමින් හොඳින් අධ්‍යයනය කරන්න සත්‍ය ධර්මයේ කුමක්ද කියලා. ඒ සත්‍ය ධර්මයට ඔබ අවතීර්ණ වෙන්න උත්සාහ කරන්න. මේ මිත්‍යා දෘෂ්ටිය හැමතැනම අපිට දකින්න ලැබෙනවාද භික්ෂුන් වහන්සේලා විදියට මේ එක එක කරන අවැඩ අපිට හොඳට පේන්න තියෙනවා. මිත්‍යා දෘෂ්ටි අපිට පේන්න තියෙනවා. මේ ධර්මයේ සත්‍ය පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ හෙලි කරනවා නම් මේ සියල්ලම අන්න නිවැරදි වෙනවා අන්න එතනින්. ඒ තාක් අපි මේ සමාජයේ පිරිහීම දකිනවා අපි මිනිස්සුන්ගේ පිරිහීම දකිනවා බෞද්ධයාගේ පිරිහීම දකිනවා බෞද්ධ සමාජයේ ඒ අධ්‍යාත්මික පිරිහීම සිදුණු ආකාරය දකිනවා එහෙමනම් මේ නිවන් මඟ ඒ නිවන් මඟට අනුගත ඒ බුද්ධ දර්ශනය ඉස්මතු විය යුතු වෙනවා අපි දන්නවා මේ අනිත්‍යාගම් වල වගේ මේ කියන දෘෂ්ටිගත දේවල් මේ බුද්ධ ධර්මයේ තුල නැහැ. බුද්ධ ධර්මයේ තුල ආත්ම කතාවක් නැහැ. මේකේ දෙයක් තියාගෙන ස්වර්ගයට යන එහෙම කතාවක් නෙමෙයි. මේ ඇවිල්ලා මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ ධර්මයක්, සාන්දිටික ධර්මයක්, සෝක්කාත ධර්මයේ ඔබ කිලිටි කරන්න යන්න එපා. ඔබගේ අතින් සිදුවෙන්නේ ලොකු අවඩක් එහෙමනම්. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරෝති කියන එකත් අයෝනිසෝ මනසිකාරෝති කියන එකත් මේ භූමිජ සූත්‍රය තුල බුදුන් වහන්සේ මනාකොට ඉස්මතු කරලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි උපමා සෑහෙන ගෙන හරපාරා තියෙනවා. මේ භික්ෂුවක් විදිහට සබ්‍රහ්මචාරී කියන්නේ භික්ෂුන් වහන්සේ නමන්නේ භික්ෂුවක් විදිහට යමෙක් කටයුතු කරනවා නම් ඒ කටයුතු කළ යුත්තේ මිත්‍යා දෘෂ්ටියේ නෙමෙයි අයෝනිසෝ මනසිකාරයෙන් නොවේ යෝනිසෝ මනසිකාරයෙන් එසේ නොවේ නම් ඔහුට අනර්ථයක්මයි සිද්ධවන්නේ ඇත්තටම විශාල හානියක් සමාජයටත් සිද්ධ වෙනවා ඒ භ්‍රමචාරයේ යෙදුණයි කියලා එහෙම නැත්නම් භික්ෂුවක් වුණා කියලා ඒ ඒ ඵල සමාධියක් ඇතිවන්නේ නැහැ ඒ ඒ වෙන්නේ විශාල හානියක්මයි එතකොට අවසාන ඡේදයට එනවනම් භූමිජය ඉතින් ජයසෙන් කුමරට හට මේ සතර උපමාවෝ වැටහුණා වූ නම් ජයසෙන් කුමර තොපට පහදන්නේ යනු අසිරි නොයි පහන්ව තොපට පහන් ආයුරු කරණයේ අන යනුත් වහන්ස ජයසෙන් කුමරු පිළිබඳ කොට මේ සතර උපමාවෝ මහා ලකුණු කොට එලිවෙද්ද ඔහු නැවත නැවත අසිරියට නිසිය పూర్වෙහි නොහැසූ විරුහය භාග්‍යවතුන් වහන්සේට ඒ එලිදරව් වූවා සේනයි එතකොට භාග්‍යවතුන් වහන්සේ සෙල සූත්‍ර වදාළසේක සතුටු සිත් ඇති ආයුෂ්මත් භූමිජ තෙරණුව භාග්‍යවතුන් වහන්සේගේ වාචිතය අභිමුඛව සතුටින් පිළිගත්හ එතකොට අවසානයේදී භූමිජ තෙරුන් වහන්සේට බුදුන් වහන්සේ පවසන්නේ ඒ කාරණාව එතකොට ජයසේන කුමාර කුමරු පිළිගන්නේ නම් ඒ මැනවේ කියන එකයි. එතකොට ඒ ඉදමෝ භාගවා අත්තමතෝ ආයස්මා භූමිජෝ භගවතෝ වාසිතං අභිනන්දති इति. ඒ කියන්නේ ඒ සතුටින් භූමිජ තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගේ ඒ ඒ වාසිතේ ඒ ඒ කාරණාව දේශනා කරපු ඒ ධර්මයේ පිළිගත්ත කියන එකයි. එතකොට මේ කාරණා අපිට ඉස්මතු වෙනවා භික්ෂුවක් හෝ වේවා ඒ අනිසෙ ඒ කියන්නේ අයොනිසව මානසිකාරයතේ නම් එතන ඒ භික්ෂුවත් ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ නම් ඒ හරියට නිකන් අඟෙන් කිරි එරනවා වගේ කවදාවත් ඒ තුල නිවන් මඟක් හමුවන්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකරොත් කියන්නේ සම්මා දිට්ඨිය බුදුන් වහන්සේ මෙතන පෙන්නනවා සම්මා ආජීව පෙන්නනවා සම්මා කම්මන්ත පෙන්නනවා දැන් මේක බොහොම පරිස්සමෙන් ගන්න බොහොම පරිස්සමෙන් ධර්මයේ හොඳින් අවබෝධ කරගන්න ඔබ මේ සම්මුතිය තුල කතා කරන අන්ත දෙකක් දාගෙන හොඳ නරක කියන ඒ සම්මා සම්මා කියන එක නෙමෙයි මේ සම්මා කියන්නේ. ඔබට ඕන විදිහට මේ ධර්මයේ හදාගන්න බෑ. ධර්මයට අනුගත ඇසින් ඒ බැලිය යුතු වෙනවා. එහෙනම් මේ ධම්මචක්කුසේ ඔබට අවදි විය යුතු වෙනවා. එහෙනම් චක්කුන් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ප්‍රඥා උදපාදි කියන තැනට ඔබ එන්න ඕනේ. එහෙනම් මේ අවිද්‍යාව තුල ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් ඔබේ සම්මා දිට්ඨියට එනනම් ඒ සත්‍ය ධර්මයේ අනාත්ම ධර්මය ඔබ දකින්න ඕනේ. එහෙනම් ඔබ බාහිර දෙයක් තියනවා කියලා ගත්ත තැන මිත්‍යා දෘෂ්ටිකයි. එයයි සත්‍ය කතාව. එතනයි මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි වෙන් වෙන තැන. ඔබ හොඳින් අධ්‍යයනය කරලා බලන්න. ඔබ ධර්මයේ තුල හොඳින් ගවේෂණය කරන්න. ඔබ ඉන්නේ කොතනද කියලා ඔබ මිත්‍යා දෘෂ්ටියේ නම් ඔබ පින්දාම් කළත් මොනවා කළත් ඔබ දුගතියටයි වැටෙන්නේ. මල්ලිකා දේවිය වගේ අසිසි මහා දානෙ දුන්නත් දුගතියටයි වැටෙන්නේ. අශෝක අධිරාජ්‍ය වගේ වේර විහාරය දුවත් දුගතියටයි වැටෙන්නේ. හැබැයි ඔබ සම්මාදිට්ඨියේ ඉන්නවා නම් අන්න ඔබ නියත සම්බෝධි පරායනයි. ඔබ මේ ධර්මයේ දැක්කොත් පමණයි අන්න බුද්ධ දර්ශනය දන්නේ නැති කිසිම කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ නැති බව හොඳින් අවබෝධ කරගන්න. බෞද්ධයෙක් කියන්නේ භව නිරෝධයක් දකිනවා, බාහිර දෙයක් නැති බව දකින තැනයි භව නිරෝධය තියෙන්නේ. ඒතාක් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි ඒ ඍජුවම ප්‍රකාශ කරනවා. ඔබට ඒ තාම අවබෝධ නැති වෙන්න පුළුවන්. නමුත් මේ ඍජුභාවයේ බුදුන් සම් බුදුන් වහන්සේමයි ලෝකෙට හෙළි කරන්නේ යමෙක් මේ ධර්මය අවබෝධ කරයිද ඒ කාන්තේම මහා පුරුෂයෙක්මයි යොබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම් බ්‍රූහි මහා පුරුෂෝ අන මහා පුරුෂයෙක්මයි සේදසිම්බනි මජ්ජගා අරියානන් දස්සාවි අරිය ධම්මේසු කෝවිදෝ අරිය ධම්මෝ විනයෝ අන්න එතනයි තියෙන්නේ සප්පුරිසානං දස්සාවි සප්පුරිස ධම්මේසු කෝවිදෝ සප්පුරිස ධම්මෝ විනියෝ ඔබ ආර්ය භූමිය හඳුනගන්න ආර්ය භූමියේ නාම රූප නැහැ නාම රූප උපරුජ්ජණය වන තැනයි ආර්ය භූමිය හමුවන්නේ. අන්න එතනයි අරියානන් දස්සාවි. අරිය ධම්මේසු කෝවිදෝ. ඒ ඒ ඔබ කටයුතු කළ යුතු මේ ප්‍රතිපදාව තුළ අන්න එහෙමනොත් තමයි අරිය ධම්මේසු කෝවිදෝ කියන්නේ. එහෙමනම් ඔබ අරිය ධම්මෝ විනයෝ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැනයි. ඒ සත්‍ය දකින්න නම් ඔබ සම්මා දිට්ඨිය දෙයක් නැති බව දැකිය යුතු වෙනවා. අන්න එහෙම වුණොත් තමයි ඔබ ඒ ආර්ය භූමිය හමු වුණා වෙන්නේ. එවිටයි ඔබ ඒ මහා පුරුෂෝ කියන තැනට වැටෙන්නේ. ඉතින් ඒ මහා නුවණින් දැකිය යුතු කාරණාවක් ඒ සම්මා දිට්ඨිය නැතුව සම්මා ආජීවය සිද්ධ වෙන්නේ නැහැ. ඒ තාක් සම්මා සමාධියකුත් නැහැ. ඉතින් ඔබ දකින්න ඒ දිට්ඨිංච අනුපගම්ම සීලවා ඒ සම්මා දිට්ඨිය ඇති තැනයි. දිට්ඨිංච අනුපගම්ම සීලවා ඒ දස්සනේන සම්පන්නෝ කියන්නේ බුද්ධ දර්ශනය දැකීමයි. සාමේසුිනේ නහි ජාතු ගබ්බසෙයම් පුනදේ යන්නේ දකිනම් ගර්භයක නැවත සකස් වෙන්න හේතු නැහැ. නියත වශයෙන්ම සුගති පරායනයි. එහෙම නැත්නම් මේ අන්තිම ආත්ම භාවයයි මේ ආත්ම භාවයේම ඔබ සියලු දුකෙන් මිදෙනවාමයි. මේ ධර්මයේ අනුගත කරලා තියෙන්නේ මේ බුද්ධෝත්පාද නාලිකාව අනුගත කරලා තියෙන්නේ අන්නේ නිවන් මඟ සාක්ෂාත් කරගන්න ඒ අසරණ ඒ නිවන් මඟ යන ඒ යෝගාවචරයන් සඳහාමයි. එහෙනම් ඔබ ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඔබ කුමන කටයුත්ත කරත් ඔබට සිතක් තියෙනවා නම් ඔබ හොඳින් අසා ගන්න ඒ සිතේ මිදීමකුත් තියෙනවා කුක්කුට මිද්දා කියන්නේ වැඩි කාන්තාවක් නමුත් තමන්ගේ ඒ ස්වාමියාට ඒ ගේන මස් ටික උයලා දෙනවා දිනුයි තල හදලා දෙනවා නමුත් සෝතාපන්නයි ධර්මය අවබෝධ කරගෙන ඉන්නවා දුගතියකට වැටෙන්නේ නැහැ ඔබ කුමන රැකියාවක් කරත් ඔබ කුමන කටයුත්තක් කරත් ඔබට පුළුවන් ඔබගේ අධ්‍යාත්මික දියුණුව ඇතුව ඒසේ කරන්න. විසාකාව කියන්නේ ඔබ දන්නවා ව්‍යාපාරිකාවක්, සිටු දියණියක්. ඔබ දන්නවා විසාකාව අවුරුදු 7න් සෝතාපන්නයි. විසාකාව කසාද බඳිනවා, දරුවෝ 16ක් හදනවා. විසාකාව ඔබ දන්නවා පූර්වාරාමයේ හදනවා. ඒ තමන්ගේ මේල පළඳනාව මග ඇරුණා කියලා ඒක මුදල් කළා. ඒක හොඳින් සැලසුම් කළා තමන්ගේ ස්වාමි පුරුෂයා ලවලා ඒ වේළුවනාරාමේ සාදවන්න විසාකාව කටයුතු කරනවා. ඒකට ඇලුනා නම් විසාකාව අතහැරුණු ඒ මේල පළඳනාවට ඇලිලා තිබුණා නම් එසේ කරන්නේ නැහැ. එහෙනම් ඒ සෝතාපන්න ඒ ආර්ය භූමියේ ස්වභාවයයි. සත්වේ පුජ්‍යලේක ආත්මයක් නොදකින තැනයි ඒ සුගති පරායන වීම සිදුවන්නේ. කිසි දවසක ඔබ කුමන ආකාරයකින් කුණ කුමන විදියකට කටයුතු කළත් මේ භූමජ සූත්‍රය තුල ඔබ පෙන්වන කාරණා දක්කොත් ඔබට දකින්න ලැබෙයි සුගතියක් ඔබට හමුවන්නේ නැහැ. මේ බුද්ධ දර්ශනය නොදන්න තාක්. ඒ නිසයි බුදුන් වහන්සේ මහ පොළොවේ පස්වලට උපමා කරනවා දුගතියට වැටෙන අය. නියපොත්තේට ආපු පස් ටික විතරයි උපමා කරන්නේ සුගති පරායන. ඒකට හේතුව මේ බුද්ධ දර්ශනයයි. මේ බුද්ධ දර්ශනය අවබෝධ කරගත් අය පමණයි සුගති පරායනවා. ඔය සම්මුතිය තුල එක එක පොත් ලියාගෙන විකාර දෙඩෙව්වයි කියලා නිකන් ඔය දොඩ දොඩවලුවේ කියෙව්වයි කියලා කවුරුත් සුගතියකට වැටෙන්න. එහෙනම් දෙව්දත්ත විශාල පිරිසක් හිටියා. එහෙනම් දෙව්දත්ත විශාල පිරිසක් ඡන්දෙත් දුන්නා. සරියුත් හාමුදුරන්ට කවුරුත් ඡන්දෙ දුන්නේ නැහැ. ඔබ හොඳට බලන්න කටන චීවරේ පූජා කරන වෙලාවේ ඡන්දෙ විමසුවාම ලක්ෂයක් වටන කටන චීවරේ පූජා කරන්න ඡන්දෙ විමසනවා. වටිනා කටන චීවරයක් කියලා එතන පෙන්눔 කරනවා. නමුත් මිනිස්සු ඡන්දෙ දෙන්නේ දෙව්දත්ත. සරියුත් හිමියන්ට නෙමෙයි. අද තියෙන්නේ තෙවැනි යුගයක්මයි. අදත් ඔබ මොන හරි දෙයක් බලන්න ප්‍රසිද්ධියේ කතා කරොත් දෙන්නේ මිත්‍යා දෘෂ්ටික භික්ෂුවකටයි. සම්මා දිට්ඨියේ ඉන්න ඒ උතුම් ආර්යයන් වහන්සේලා ඔබ හඳුනන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රසිද්ධියේ අදත් ඔය කතා කරන ප්‍රසිද්ධිය හැම දෙයකම හෝයියා කියන හැම දෙයකම එහෙයි කියන ඒ ඉල්ලුමට සැපෙවම දෙන භික්ෂුවද ඔබට ලොකු එහෙම නැත්නම් අර පටිසෝතගාමි මාර්ගය හඳුනාගත්ත ඒ අනාත්ම ධර්මය හඳුනාගත්ත භික්ෂුවද ඔබ අගය කරන්නේ අපි ඔබෙන් විමසනවා ඔබ ඉන්නේ කොතනද කියලා දෑස්සරලා බලන්න. ඔබ අනිත් අය දිහා බලන්න පෙර කණ්ණාඩියෙන් ඔබේ මූණ බලනවා වගේ ඔබේම අභ්‍යන්තරයේ මිත්‍යා දෘෂ්ටි අඳුනගන්න. ඒ තුල ඔබ සම්මා දිට්ඨියට හැරෙන්න අඩුතරමේ වීරියක්වත් ඇති කරගත්තොත් ඒ ඔබගේම වාග්යට හේතුවක් වෙයි. එහෙම නැත්නම් ඔබ කොච්චර ඔබ දන්නෙත් නෑ ඔබ කියන්නේ හරි දේද වැරදේද ඔබ දන්නෙත් නෑ ඔබ ඉන්නේ කොහෙද ඔබ යන්නේ කොහෙද ඔබ දන්නෙත් නෑ ඔබට වෙන්නේ මොකද්ද කියලා ඔබ ඉන්නේ පුදුම අන්ධකාරයක. අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයේම පුරුදු වෙලා අන්ධකාරයේම මිය යනවා. ඒකට උපමා වුණ තරම් ගැන හැරපාතේ. ඉතින් මේ අන්ධකාරයෙන් මිදෙන්න මේ අවිද්‍යාව ඝන අන්ධකාරයෙන් මිදෙන්න මේ පුංචි දිවයින ඒ ධර්මයෙන් පිබිදෙන්න මේ සත්‍යය එළි වෙන්නම ඕනි. ඒ ඔබේ අතේ පවතින්නේ. ඔබ යම්සේද කටයුතු කරන්නේ ඒ අනුව සියල්ල සිදුවේවි. එහෙමනම් තෙරුවන් සරණයි. මේ පණිවිඩය ඔබට මේ භූමිජ සූත්‍රය තුල පෙන්වන අයෝනිසෝ මනසිකාරෝති කියපු දේ වටහා ගන්නයි. අයෝනිසෝ මනසිකාරෝති කියන තැන සක්බ්‍රහ්මචාරීව හිටියත් අඟෙන් කිරි අලනවා වගේ එයාට කිරි හම්බ වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම පැහැදිලි කරනවා. බොහොම පරිස්සමින් අපි කටයුතු කරනවා. හොඳයි එහෙනම් යෝනිසෝ මනසිකාරය කියන්නේ බුද්ධ දර්ශනය අවබෝධ කරගෙන ඔබේ සත්‍ය කරා යන ගමනයි. බුද්ධ දර්ශනය ගිලිවුණු සමාජයේ කුමක් කරන්නද? මිත්‍යා දෘෂ්ටිය, අවිද්‍යා ඝන අඳුර හරි භයානකයි. කාලයේ වැලි තලාවට සැඟව ගිය ඒ උතුම් බුද්ධ දර්ශනේ හෙලි කරන්නට කාලයයි කිව්වේ අන්න ඒ නිසයි. එය අවදි විය යුතුමයි. ඒ තාක් අපි අඳුරෙමයි. අපිට උරුම වන්නේ දුකමයි. ඉතින් ඒ දුකෙන් මිදෙන්න නම් ඒ අඳුරු වලාකුළු අතරින් රිදී රේඛාවක් පායනාසේ ඔබට මේ බුද්ධෝත්පාද නාලිකාව හමු වී තිබෙනවා. ඔබගේ රිදී රේඛාව හඳුනාගත්තොත් ඔබගේම සුගතියට ඒ හේතුවක් වේවි. හැමෝටම තෙරුවන් සරණයි. කියනවා. අපි ඒක ඔබට පෙන්වුවා. මේ දේශනා අධ්‍යයනය කරන හැමෝටම නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙනවා. සමාජයේ තියෙන සියලු දෘෂ්ටි කුඩු වෙලා යනවා. ඇත්තම කිව්වොත් මේ මග යන ඒ මහ පොළවේ පස් වගේ මේ මිත්‍යා දෘෂ්ටියේ වැටෙනකොට නියපොත්තට ගත්ත පස් ටික වගේ බොහොම ටික දෙනෙක් සුගති පරායන වෙනවා. ඒ සියලු දුකෙන් මිදෙනවා. ඉතින් මේ ඇස් ඇත්තෝම දකිත්වා කියන